ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් Thank you.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 කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදයමානෝ සුඛං වේදනං වේදයාමි තිපජානාති දුක්ඛං වේදනං වේදයමානෝ දුක්ඛං වේදනං වේදයාමි තිපජානාති අදුක්ඛම සුඛං වේදනං වේදයමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදයාමීති පජානාති සාමි සංවා සුඛං වේදනං වේදියමානෝ සාමි සං සුඛං වේදනං වේදියාමීති පජානාති නිරාමි සංවා සුඛං වේදනං වේදියමානෝ සුඛං නිරාමිසං සුඛං වේදනං වේදියාමි තිපජානාති සාමිසං වා දුක්ඛං වේදනං වේදයමානෝ සාමිසං වා දුක්ඛං වේදනං වේදයාමි තිපජානාති නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදයාමි තිපජානාති සාමි සංවා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමි සංවා අදුක්ඛම සුඛං වේදනං වේදයාමිති පජානාති නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදයාමිති පජානාති ඉති අජ්ජත්තං වාකා වේදනාසු වේදනානුපස්සී විහෙරති බයිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති අජ්ජත් බයිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති සම්වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා වේදනා සුවිරති අත්ති වේදනාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නජ්ජ කිංචි ලෝකේ උපාදීයති අයම්පිඛෝ භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ගෞරවනීය මූලාසනස්ත ස්වාමීන් වහන්සේගෙන් අවසරයි <clears throat> ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සතිපට්ඨාන සූත්‍රය වගේ එකක් කොච්චර වෙලා කීකියා ඉන්නකොට අහගෙන හිටියත් එපා වෙන්නේ ඒක නිසා මේක ටිකක් දිග වුණත් ඒ සියලුම කොටස් මටම නැවත හෙන්දක් <clears throat> බනහනායටත් ප්‍රයෝජනෙ වෙනස සියල්ලම සජ්ජහායනා කරන්න මම වෙලා ටිකක් ගත්තා. මම හිතනවා ඒක කාලේන ආතිරීමක් වෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම මේක අහගෙන ඉන්නකොට පවා පුදුමාකාර ඉරාමිෂ සතුටක් ඇති කරලා දෙනවා. අද විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ අපි පසුගිය වාර 8ක් නැත්තම් ධර්මදේශනා 8ක් කාලය අරගෙන සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව මූලික හඳුන්වා දීමක් මෙන්ම මුලින්ම දැක්වෙන කායानुපස්සනා භාවනා කොටස අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි විස්තර කර ගන්නට යෙදුණා. අද අපි 9 වෙනි ධර්ම දේශනාවටයි මේ ප්‍රවිෂ්ටි ලබන්නේ. එතනදී අපි ඊගාව අනුපස්සනා කොටස වේදනානුපස්සනාව පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම <clears throat> කායනුපස්සනාවේ තවත් අර නවසීවතිකේ ආදී මරණය නැත්නම් මිනි සෝහනක දක්වලා තියෙන ඒ මිනි කුණු සම්බන්ධව තව පියවර 7-8ක් තියෙනවා ඒ ඔක්කොගෙම තියෙන්නේ අපි අර අවසානෙට මතු කර ගන්න උත්සාහ කළ විදිහට මේ විපස්සනාව තුළින් මරණය කියන එක අත්දැක ගන්නයි ඉතින් ඒ විදිහට මරණය දක්වම මෙතන මරණය කියනකින් අදහස් කරන්නේ ඒ ඒ චිත්තක්ෂණයේ ඇතිවීමෙන් නැතිවීමෙන් යන ක්ෂණික මරණයයි. මේ ක්ෂණික මරණය දක්වාම සක්මන් කරමින් ඉන්න කෙනෙක් ඉඳ ගන්නවා. ඉඳගෙන ඉන්න කෙනෙක් එහි යත්තා වූ ආනාපානය බලනවා. ඒ වගේම දෙතිස් කොටාස කොටස් කරගෙන බලනවා. ධාතු වශයෙන් බලනවා. මේ ආකාරයෙන් අර පුංචි පුංචි කරමින් කඩමින් කඩමින් අපි විභජ්‍යවාදයේ වශයෙන් තේරවාදයේ හඳුන්වන ක්‍රමයට පුංචි කරමින් කරමින් ගියාම තාමත් වැදගත් සම්දිස්ථානයක් තමයි ඒ ධාතු වශයෙන් බලනකොට ඇති වෙන ධාතු මනසිකාරය. මෙන්න මේ ධාතු මනසිකාරය දක්වාම සති සමාධි වැඩුණා නම් ඔතෙන්ට කැමැති වුණත් අකමැති වුණත් මංගල වුණත් දමංගල වුණත් භද්‍ර වුණත් අභද්‍ර වුණත් මරණය කිට්ටුවක්. මේක නොකිය ඉන්නවා නම් හොඳයි. නමුත් කියන්න නැතුවක් බෑ. ඉතින් හුඟ දෙනෙක් මේ විදිහට අර තමන්ගේ කය තුල ධාතු මනසිකාරයට යනකොට මතුවෙන්නා වූ මරණයේ ලකුණු ක්ෂණික මරණයේ ලකුණු එහෙම නැත්නම් ක්ෂණික සමාජයේ ලකුණු වලට පුදුම කුලප්පුවක් දක්වනවා. ඒක සාධාරණයි. නමුත් මේක වර්ණය කියලා දැනගත්තොත් මේ ටිකවත් භාවනා කරන්න නැතිද කියලා බය හිතෙන නිසා මම හිතුවේ නොකියන එක හොඳයි කියලා. නමුත් සමහර ඇත්තන්ට මේ මරණය ගැන දැකපුවාම කියනකොට මූල ධර්මයේ පැහැදිලි වෙනකොට අභීත ශක්තියකුත් එනවා. ඒක නිසා අපි අද උත්සාහ ගන්න ඕනේ අර විදියට ධාතු මනසිකාරය දක්වා නැත්නම් ක්ෂණික මරණය දක්වා එහෙම නැත්නම් ක්ෂණික සමාධිය දක්වා දිනු කරගත්තට පස්සේ කොහොමද රූප ධර්ම මතින් කරන්න පුළුවන් තරම් ධර්ම සියුම් කරමින් සූක්ෂම කරමින් අති සූක්ෂම කරමින් බැලුවාට පස්සේ ඒ රූප ධර්ම මතින් පටන් ගත්තා වූ සති සමාධි වේදනා නම් වූ නාම ධර්මයට හැරවීම මේක ඊටම වැදගත් සම්දිස්ථානයක් භාවනාවේදී නාම රූප අතර වෙනස නැත්නම් රූප ධර්ම කියන කක්කලං කරිගතං ආදි වශයෙන් පින්නන මේ පටවි ආදී ධාතු මතින් පුංචි කරගෙන පුංචි කරන පුංචි කරන ඇවිල්ලා ඒ පුංචි වෙන ප්‍රමාණය හැටියට ඒ තරමට භාවනා හිතත් සතියත් සමාධියත් හොඳටම සියුම් කරන්න දක්ෂ වෙනවා නම් ඉතින් එතෙන්දී අර මල පණිනවා. එහෙම නැත්නම් කියනවා මරණයේ ලකුණු පේන්න පටන් ගන්නවා. Taman ඉන්න තැන කොහෙද දන්නේ නැහැ. වේලාව මොකද්ද දන්නේ නැහැ. භාවනා කරපු අරමුණ කොහෙද තේරෙන්නේ නැහැ. කය තියනවද දන්නේ නැහැ. නොදන්න තැනක ඉන්නා වගේ බය සංකා නොඑක් දේවල් පහළ වෙනවා. ආන ওই ටික ගුරුවරයාට හොඳට විස්තර කරන්න තේරුම් අරගෙන මේක ඇත්තටම භාවනා විතරක් නෙවෙයි මුළු සංසාරෙම විශාලම පරිවර්තනය. හැබැයිම හැබැයි වෙනසයි සිද්ධ වෙන්නේ කියලා ඒ ගුරුවරයා විසින් දෙන ආත්ම ශක්තිය ප්‍රයෝජනට අරගෙන මේක මම විඳින්න ඕනේ මේ මම දකින්න ඕනේ මේ මම ලෑස්ති වෙන්න ඕනේ කියලා හොඳ ආත්ම ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් ඇතුව කටයුතු කරන කෙනාට මේ වේදනානුපස්සනාවේ සතිපට්ඨානේ කවදාකවත් නොදැනෙච්ච ගැඹුරක් වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව වෙන විදිහකට කියනවා නම් රූප ධර්ම මතින් භාවනාව සියුම් කර ගැනීමකින් තොරව මේ වේදනානුපස්සනාව කරන්න ගියාට සාර්ථක සහ අසාර්ථක වීමේ ප්‍රවණතාවයේ එච්චරම කල්ැතුව සහතික කරන්න අමාරුයි. ඒක නිසා මේ විපස්සනාවට බැස ගන්න වෙලාවට රූප ධර්ම මතින්ම බැසිය යුතුයි. මේකට විරුද්ධ තර්කයට ඉදිරිපත් කරන්න ඕන තරම් ඉඩ තියෙනවා ඉදිරිපත් වෙලා තියෙනවා එහෙම කරන්න කියලා පටලවිච්චත්ොත් ඕන තරම් භාවනා ලෝකේ ඉන්නවා ඒ මොකද විපස්සනා ඥාන විස්තර කරන්න ගියාම නාම රූප පරිච්ඡේද ඥානය කියලා යොකට කියන්නේ වැඩේට බහිනකොට රූප නාම පරිච්ඡේදෙක හිද්ද අපි හැම වෙලාවෙදීම කියනවා භාවනා කියන්නේ හිත හැදීම හිත කියන්නේ නාම ධර්මයක් ඒ නිසා අපි හරි කැමැති ඒ නාම ධර්ම කොටසෙන් පටන් අරගෙන කරන්නේ නමුත් ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ගොංගදි කරත්තයක් කරනවා ගුණාම තමයි ඉස්සලා යන්න ඕනේ. කරත්තේ පස්සේ යන්න ඕනේ. කරත්ති ඉස්සර කරගත්තොත් එහෙනම් ගුණා දන්නේ නැහැ ඒ ගමන. ඒක නිසා ගමනක් වෙන්නේ ඒක නිසා ඊ타මත්ම මේ චූල සත්‍යක සූත්‍රයේ අටුවාවෙන් ඕක මතු කරලා මට මතකයි අපේ අධිපූජනීය ඥානාරාම ස්වාමීන් වහන්සේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ සෑහෙන වෙලා ආරම්භ තිබුණා. ඇයි මේ රූප ධර්ම ඉස්සර කරගෙන අපි පටන් අරගන්නේ ඇයි අපි එහෙම විස්තර කරගත්ත රූප ධර්මයේ සියුම් කරගත්තට පස්සේ ඒ මතින් පහළ වෙන සති සමාධියෙන් ඇයි නාම ධර්ම වලට යන්නේ කියන කාරණාව ගාක් ආචාර්ය ප්‍රචාරයේ මත ඉදිරිපත් කරමින් සාකච්ඡා කරලා තිබුණා. නමුත් මේ සතිපට්ඨාන සූත්‍රය බලනකොට නම් ඒක බොහොම ප්‍රකටයි. ඉස්සල්ලාම කායනුපස්සනාව දීලා ඊගාට වේදනානුපස්සනාව දෙනවා. නමුත් මම මේ ටික මේ හඳුන්වා දීම කලේ අපි මෙතෙක් කරගෙන ආපු මේ විවරණ මාර්ගයෙන් ගත්ත ඒ දැනුම, ඒ අත්දැකීම, ඒ විචක්ෂණ බුද්ධිය එහෙම පිටින්ම නැත්තම් ඒ ගැම්මෙන්ම අපිට මේ වේදනානුපස්සනාවට යොදවන්න පුළුවන් නම් මේකේ පුදුමාකාර ධර්ම රසයක් තියෙනවා. පුදුමාකාර ගැඹුරක් තියෙනවා. ඒ නිසා සරුවචන් වහන්සේගේ මේ අපි පාලි පාඨයක් වශයෙන් ඉදිරිපත් කරගත්ත සතිපට්ඨානේ වේදනානුපස්සනා පාර්වයේ පරිවර්තනය කළා ගත්තොත් කතංච භික්කවේ භික්ඛු කායේ වේදනාසු වේදනානුපස්සී විහෙරති මහණෙනි භික්ෂුවක් විසින් සංසාරේ බය දක්නා වූ ඒ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ යෝගාවචරයෙකු විසින් වේදනාවක් ආපුවාම වේදනාව වේදනාව වශයෙන් බලන්නේ කොහොමද? අපි අර කයේ කය අනුව බැලීම කියනකොට මතක් කරගත්තා. අපි මේ කය දිහා බලනකොට විවිධ දෘෂ්ටි කෝණ වලින් මේක දිහා බලන්නේ. රූප ලාවන්‍ය මධ්‍යස්ථානයක් විදිහට, එහෙම නැත්නම් කාම රූපයක් විදිහට, එහෙම නැත්නම් යන්ත්‍රයක් විදිහට, විවිධ ක්‍රමවලට අපි මේ කය දිහා බලනවා. නමුත් එකම ක්‍රමයකින්වත් කය කයano බැලීමක් වෙන්නේ නැහැ. බැලුවා නම් අර වගේ විකෘති මත වලට යන්නේත් නැහැ. ඒ වගේම තමයි මතුවෙන වේදනා වේදනාව වශයෙන් බැලීමටත් අපිට ලොකු අභ්‍යාසයක් කරන්න වෙනවා. ඒ මොකද ඒ තරම්ම අපේ හිත වේදනාවක් එනකොටම පරම සංඥා පරණ වෙච්ච සංඥාවල ගැලිලා ඒ වේදනාව දකින්නෙම ඒ වර්ණ කණ්ණායිය තුලින්ම තමයි. අන්නේ වර්ණ ගැන්වීම ගලවලා වේදනා වේදනා වශයෙන් බලන්ත නම් ආර කය කයම බලන වැඩ පිළිවෙලම වේදනා පැත්තට යොදලා බොහෝම අලුත් හිතකින් නැවුම් හිතකින් වේදනා දිහා බලන්න ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ වේදනා දිහා වේදනානුව බලන හැටි නැත්තම් ඇත්ත ඇති හැටියෙන් දැකීම වේදනා වේදනා හැටියෙන් දැකීම පිණිස තේමාව අවවාදය උපදේශය ඒ ਸਰවඥ දේශනාවේ තියෙනවා සුඛං වා වේදනං වේදේමානෝ සුඛං වේදනං වේදයාමේති පජානාති. අපි මේ වේදනාව කියන වචනේ අපිට අනායාසයෙන්ම එන්නේ දුක් වේදනාවමයි. වේදනා නාශක කියලා අපි පාවිච්චි කරනවා. ඒ නැත්නම් අපි වේදනාව විඳිනවයි කියලා පාවිච්චි කරන සෑම වෙලාවෙම අපේ හිත අන්ධකාරයත් එක්කමයි යන්නේ නරක පැත්තමයි පේන්නේ දුක් වේදනාවමයි මතක් වෙන්නේ. නමුත් මේ වේදනා කියන වචනයට දුක්ඛ සුඛ අදුක්ඛම සුඛ කියන විශේෂණ පද තුනම යොදන්න පුළුවන්. දුක්ඛ වේදනා, සුඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. සමහර පොත්වල ඒක තියෙනවා දුක්ඛ වේදනා, සුඛ වේදනා, මධ්‍යස්ථ වේදනා, උපේක්ෂා වේදනා ආදී වශයෙන්. ඒ නිසා මෙතන ගන්නේ ඒ දුක්ඛ සුඛ අදුක්ඛම කියන විශේෂණ පදේ ගලවලා. තනි වේදනා, විඳීම, විඳ වෙනවා කියලා කියන්නේ. විඳවනවා කියන පදේ වේදනා කියන පදේ අපි අරගෙන තියෙන්නෙම සිංහලේ නරක පැත්තට. එයා දැන් විඳවනවා පරණ කරපු පව්වට විඳවනවායි කියලා කියනවා. මෙතනදී යන්නේ විශේෂණ පදේ ගලවලා වේදනා වේදනා වශයෙන් බලන්න සුඛ වේදනාවක් එනකොට මේ සුඛ වේදනාව සුඛ වේදනාව වශයෙන් බලන්නේ කියලා කියනවා. මොකද සුඛ වේදනාවක් එනකොට මේකට ඇලෙන ගතියක් අර භාෂාවේ වේදනාව කියන දුක් වේදනාවක් වශයෙන් කියන බලන වර්ණ කණ්ණාඩිය වගේම එකක් තමයි අපේ ස්වභාවයේ මේ කාම ලෝකේ තාක්ෂණ ලෝකේ සුඛ වර්ධනය පිණිස අතෝරක් නැතුව දුවන මේ ලෝකේ සුඛ වේදනාවක් එනකොට ඒක ඇලීම තුලින් බැලීම තමයි සාමාන්‍ය ස්වභාවය. අන්නේ ඇලීම පැත්තක තියලා නැත්නම් ඒකින්ද කලින් වේදනාව මත ලෝභය ආශාව පහළ වෙන්න කලින් වේදනාව සුඛ වේදනාව හුදු සුඛ වේදනාවක් වශයෙන් බලනදා අපි කලින් අදිස්ථානයක් ගන්න ඕනේ. සරුවචනාංශ මේ දෙන පණවිඩේ මේකයි. ඊට පස්සේ අනන්ත අප්‍රමාණ වරද්ද වරද්ද වරද්ද වරද්ද වේදනාව සුඛ දුක්ඛ වශයෙන් බල බල ඉන්නකොට දවසක සුඛ වේදනාවක් එනකොට ඒ කෙරෙහි අපේ ඇති ඇලීම කාන්තිමත් ගතිය බැඳෙන ගතිය නිකම්තිය නැතුව සුඛ වේදනාව සුඛ වේදනාවක් වශයෙන් බැලීමට සරුවචනාංශ අපිට උපදෙස් දීලා කියනවා කියලා මතක් වෙයි. ඒක තමයි දුක්ඛං වා වේදනං වේදේමානෝ දුක්ඛං වේදනං වේදයාමීති පජානාති. එවැගේම දුක්ඛ වේදනාවක් එනකොට මම දැන් දුක්ඛ වේදනාවක් විඳිනවා කියලා නුවණින් දැනගන්න. පජානාති. එවැගේම අදුක්ඛම සුඛං වේදනං වේදේමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදයාමීති පජානාති. අපි සැපත් නැති දුකත් නැති මධ්‍යස්ථ වේදනාවක්. උපේක්ෂා වේදනාවක් අපි දැන් විඳිනවා කියලා ඒ තියෙන වෙලාවදී ඒක දැනගන්න. ඉතින් මේක හරියම ලස්සන විග්‍රහය තමයි ඔය චුල්ල වේදාල සූත්‍රයේ දක්වලා තියෙන්නේ. අපි මෙතෙන් යනකම් ගෙනාපු ටික <clears throat> බොහොම විචිත්‍ර විදියට හිත්වදිනා තාලෙට ධම්මදිත්ත තෙරින්නාංශේ ඒ විසාක උපාසකතුමාට සඳහන් කරනවා විසාක උපාසකතුමා අහනවා මේ සුඛ වේදනාවේ සැප දුක මොකද්ද කියන්නේ අපබ්‍රන්ත ප්‍රශ්නයක් අහන්නේ නමුත් ලස්සනට උත්තරයක් දෙනවා මොකද්ද සුඛ වේදනාව එනකොට සුඛයි යනකොට දුකයි. මේක අපි හිතලා බලන දෙයක්. අපි දැකලා තිබුණේ සුඛ වේදනාව සුඛේමයි. ඒක හොඳමයි. නමුත් අපි දැනගෙන හිටියේ නෑ ඒ සුඛ වේදනාවේ පස්සපැත්ත දුක. ඒ මූලපැත්ත සුඛේ. ඒ වගේම තමයි දුක්ඛ වේදනාව ගත්තාම එනකොට දුකයි ඒක යනකොට සුඛයක් තියෙනවා. සුඛ වේදනා මොහිනී වාගේ. මොහිනීගේ ඉස්සරහට බොහෝමත්ම ස්වරූපයක වෙන පිටිපස්ස කුණුපණුවන් ගහපු තුවාලයක් වගේ කියලා කියන්නේ. එන්නකොට බොහෝම ලස්සනයි. නම පිටිපස්ස දැක්කොත් බය වෙනවා. ඒ වගේ තමයි එවැනි සුඛ වේදනාවක් තමයි අපි අල්ල බදා ගන්න හදන්නේ. මූල පැත්ත ලස්සන නිසා බදා ගන්න හදනකොට පිටිපස්ස පැත්ත ගෑවෙන්නේ අර කුණු ජරාව තමයි. ආහනේ විදිහට දුක්ඛ සුඛ වේදනාවේ යත්තා වූ සැප දුක දෙකම එලවන්න පුළුවන් ගතිය දකින්න නම් දුක් සුඛ සුඛ වශයෙන්ම දැක ගන්න ඕනේ වර්ණ ගැනීමකින් තොරව පාට කණ්ණාඩියකින් බලන්නේ නැතුව පෙර සිවුණු සංඥාවට ඉඳ නොතබා එහෙමනම් මේ භාවනා ක්‍රමයේදී මොකද්ද කරන්න තියෙන්නේ සුඛ වේදනාවක් එනකොටම ඒ මත් වෙන්න කලින් බැඳෙන්න කලින් වේදනාවක් වශයෙන් සුඛයක් වශයෙන් මෙනෙහි කරන්න ඕනේ වර්ණ ගැන්වීමට කලින් නැත්නම් අප්‍රමාදීව මෙනෙහි කරන්න ඕනේ. ප්‍රමාද වුණොත් චිත්තක්ෂණයක් අනිවාර්යයෙන් මේකට බැඳිච්ච ගතිය. ඒ කෙරේ ලොල් දෙන ගතිය ස්වභාවයෙන්ම එනවා. ඒ වගේම දුක් වේදනාවක් එනකොට ඒක නොදකින් නොපතන් නොදෝමකින් කියලා තමයි බලන්නේ. ඉතින් ඒකවල කවදාකවත් දුක් වේදනාව බලන්න වෙන්නේ නැහැ. ඒ මොකද ඒක දිහා බලන්නෙම අර කැත්ත උඩ තියාගත්ත මාළු කෑල්ල වගේ කපඤ්ඤම් කොටඤ්ඤම් මරඤ්ඤම් කිය. ඉතින් ඒකකොට ඒ බලන බැල්මට අපිට සතිපට්ඨානෙ කියන්න බෑ. ඒ බලන බැල්මට අපිට අප්‍රමාදී බැල්මක් කියන්න බෑ. අප්‍රමාදී බැල්ම නම් ඒ සුඛ වේදනාවට ලෝභ කරන ගතියක්, දුක්ඛ වේදනාවට වෛර කරන ගතියක් තියෙනවා කියලා දැනගෙන සුඛ සුඛය වශයෙන්මුත් දුක දුක වශයෙන්මුත් දකින්න ඕනේ. ඒකට මේ ධම්මදින තරුණාංශගේ අර්ථකථනය බොහොම වැදගත්. මොකද සැපෙත් සැප දුක දෙකම තියෙනවා, දුකෙත් සැප දුක දෙකම තියෙනවා. මේක දිහා බලනකොට අපි මෙතෙක් කල් කිසියම් තර්කයකින් තොරව සැප පමණක් වහඳ දුක නොසැදීම සඳහා කරගෙන ගිය මේ මෝඩ ක්‍රමේ නැත්නම් තිරිසන් සැපේ පිළිබඳව අලුත් බලමක් ඇති කරගන්න. අලුත් දෘෂ්ටියක්, අලුත් දර්ශනයක් ඇති කරගන්න. ඒ නිසා සැප එනකොටම මෙනෙහි කිරීම සහ දුක එනකොටම මෙනෙහි කිරීම පමණයි ඔකට දෙන්න තියෙන මූලධර්මයේ උත්තරේ. නමුත් ඇතුළතක් ගුණාවක් අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධ කරගන්නේ කොහොමද? මේ ලෝකේ කිසිම දෙයක් නැහැ මේ කාම ලෝකේ ඒකාන්ත සැපයක් හෝ ඒකාන්ත දුකක් කිය. හැම වෙලාවෙම තියෙන කලවමක්. අර අපි මේ වෙලාවේ ඉන්නා වූ මානසිකත්වය අනුව එක සැපක් වශයෙන් පේනවා. නිසා සාමාන්‍ය ලෝකේ වුණත් අපි කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. අපිට හොඳයි කියලා බලන්න ඕන නම් ඕන දෙයක් හොඳයි කියලා බලන්න පුළුවන් ශක්තිය තියෙනවා. හැබැයි එතකොට හිත හොඳ වෙලා තියෙනවා. ඕනම දෙයක් නරක වෙලා බලන්න පුළුවන් අපේ හිත නරක වෙච්ච වෙලාවට. ඒ නිසා අපිට කබරෝගයා තලගෝයා කරගන්න පුළුවන් කණ්ඩෝන වෙනකොට. මෙන්න මේ මායාව කබරෝගයා කබරෝගයා වශයෙන් උත් තලගෝයා තලකා වශයෙන් උත් දකින්න නම් අපි මේ බුදුහාමුදුරුවෝ කියන පණිවිඩේ පොඩ්ඩක් කල්ලාතෝ සුතමේ වශයෙන් අහලා තියන්න ඕන. ඒගොල්ලෝ මේ ධම්මදින තෙරින්නාසි කියන තාලෙට මේක තර්කයට ගැලපෙනවද? සුඛ වේදනාවක් එනකොට සැපයකුත් යනකොට දුකකුත් කියන එක ඇත්තදෝ නැත්තදෝ කියලා හිත ටිකක් මේක වර්ධගෙන තියාගන්නවා. ඒවම දුක් වේදනාවක් එනකොට පවතිනකොට දුකයි යනකොට සැපයක් තියනවා නේද කියන කල්පනා කරලා තිබුණොත් අන්න ඔය චුතමේ චින්තාමේ ඥානෝලින් තෙදගච්චිත හිතන් අදිෂ්ඨාන පූර්වකව එන එන වේදනාව මෙනෙහි කිරීමත් යම් වෙතක සම්පාත වුණොත් අපිට පුදුම සතුටක් ඇති වෙයි. අපි මෙතෙක් කල සැප සෙවීමටත් දුක දුරු කිරීමටත් තමයි මේ සියලුම තාක්ෂණ ක්‍රම යෙදුවේ. සියලුම දැනුම යෙදුවේ. සියලුම හැකියාව නෙදුවේ ඒක මොන තරම්. අපි මේ සද්ධාවෙන් ඒක ගත්තත්, රුචියට ගත්තත්, අනුසවයට ගත්තත්, ආකාර පරිවිතක්කයට ගත්තත්, ditthi නිසහණයට ගත්තත් ඔය තුල සත්‍යක් නැහැ. වයින් පරිබාහිරයි සත්‍යය තියෙන්නේ. ඒ මොකද සෑම සැපකම සැප දුක දෙකම තියෙනවා. සෑම දුකකම සැප දුක දෙකම තියෙනවා. ඔයිට වැඩිය හුඟක් සංකීර්ණයි අදුක්කම සුඛේ. අදුක්කම සුඛ වේදනාව දන්නවනම් සුඛයි, නොදන්නවනම් දුකයි කියලා තියෙනවා. නමුත් වේදනා පිළිබඳව ඒක විනාඩි 5ක් අපි සැලකිල්ලෙන් හිටියොත් විනාඩි 5න් 4 මාරකටත් වැඩිය අපි ඉන්නේ අදුක්කම සුඛේ. නමුත් අපි දන්නේ නැහැ. ඒ මොකද ඒකේ සිල්ලිලාරයක් නැහැ. ඒක උඩ දාන ගතියක් නැහැ. කුප්පණ ගතියක් නැහැ. ඒකේ මේ වෙනද ව්‍යාපාරයක් නැහැ. බොහෝම නිස්සද්දයි. ඒ නිසා අපිව ගණන් ගන්නෑ. ගණන් ගන්න නැති නිසා අපි අර විනාඩි 5ක් බලා හිටියොත් අපිම විනාඩි භාගයක විතර ඔය සැප දුකෙන් හෙල්ලුම් කරනවා අපි. කුප්ප කුප්ප ගතියක් ඇති කරනවා. කුපිත ගතිය. ඔන්න ඕක තමයි අපි මනින්නේ. ඕකට තමයි නඩු කියන්නේ. ඕකට තමයි කමටහන් සුද්ධ කරන්නේ. ඕකට තමයි කතා කරන්නේ. අර අතරමැද තියෙන අනන්ත අදුක්කම සුඛ වේදනාවට අපි ළඟ තියෙන්නේ සම්පූර්ණ නොදැනුවත්කම. ඒ නිසා ඒ ධම්මදින්න තෙරින්නාස උගන්වනවා ඉසහක උපාසකතුමාට මේ අදුක්කම සුඛයේ හැම සැපක් සහ දුකක් අතරමැදම තියෙනවා. වෙන විදිහට කියනවනම් දුක් චිත්තක්ෂණේ ඉඳලා අදුක්කම චිත්තක්ෂණයට යනකොට අනිවාර්යයෙන්ම සුඛ චිත්තක්ෂණයකදලා දුක්ඛ චිත්තක්ෂණ කරන හැම වායයෙම අදුක්කම සුඛේ පහු කරනවා. වෙන විදිහට කියනවා නම් මරණය පහු කරනවා. වෙන විදිහට කියනවා නිවන පහු කරනවා. ඔන්න ඔය දෙකට තමයි අපේ බුදුම බයක් තියෙන්නේ. මේ දෙක අතරමැද අවස්ථාවට ගියාම අරමුණ පේන්නේ නැහැ. ඉන්න බවක් දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඉතින් විජහාට මොකක් හරි හෙල්ලෙන දෙක හෙල්ලෙනවා. මොකද්ද හෙල්ලෙන්නේ? එක්කෝ හැපයක් එක්කෝ දුකක්. අර අතරමැද තියෙන අදුක්කම සුඛ මේ කුප් නොකුප්පන ගතිය අවසානේ නැති ගතිය කොච්චර ලස්සනට අපෙන් පැනලා යනවද කියලා බැලුවොත් භාවනා කරන්න කරන්න කරන්න කරන්න බණ අහන්න අහන්න අහන්න අහන්න අලුතෙන් නිවනක් ඕනේ නැහැ. දැන් ඉන්නෙම නිවනේ වගේ. නමුත් ඉන්න බව දන්නේ නැහැ. අපි හැම වෙලාවෙම සැප එල්ල එල්ල ගන්න හදනවා දුක නැති කරන්න හදනවා මේ සැප නිසා අදුක්කම සුඛේර කවදාකවත් අපි අත්හැරෙන්නේ නැහැ. ඒ නිසා මේ සුඛං වා වේදනං වේදේමානෝ සුඛං වේදනං වේද්‍යාමීති පජානාති. දුක්ඛං වා වේදනං වේදේමානෝ දුක්ඛං වේදනං වේද්‍යාමීති පජානාති. අදුක්කම සුඛං වා වේදනං වේද්‍යමානෝ අදුක්කම සුඛං වේදනං වේද්‍යාමීති පජානාති. ඔය කාරණා තුන යම් දවසක ඇති හැටියෙන් දැක්කනම් ඒකම මේ බුද්ධ ධර්මයේ තියෙන විමුක්ති රසය. කොයි කොනෙන් අතගාලා බැලුවත් විමුක්තියක් තියෙනවා. සුඛ වේදනාව තුලත් අදුක් සැප දුක දෙකම තියෙනවා කියලා දැනගන්නකොටම අපිට තේරෙන්න පටන් ගන්නවා භාවනා නොකරන මිනිසෙකුට අපි කොහොමද මේක කියලා දෙන්නේ. කිමන්ස කියාවි අපට පිස්සු කියලා. ඇයි මේ මොකද්ද මේ කතා කරන්නේ? මේ සැපේ තියෙන දුකක් හොයන්න හදනවා කියලා අපි මේ නරකක් හොයන නරකක් දකින්න හදන ආස්තික ධර්මයේ නාස්තිකත්වයක් හොයන මේ අපිස්කබ කල්පනා කරන අපගබ්බ ජිකුච්ඡ ගතියක් යන අපිට අපිට දොස් කියන පටන් ගන්නවා. නමුත් සත්‍ය එතනයි තියෙන්නේ. ඒ වගේම සෑම දුක් වේදනාවක් තුළ සැපයක් තියෙනවා කිව්වා. මේ සාමාන්‍යයෙන් නම් කියනවා සෑම අඳුරු රේඛාවකම රිජී අඳුරු වලාකම රිජී රේඛාවක් ඇත කියලා. ඔව් අපි හිතන්නේ ඒක අහසේ තියෙන්නේ අපි ළඟ නෙවෙයි අපිට ඒක විඳින්න බෑ කියලා. ඒක සර්වඥාන්සේ පෙන්ලා දෙන්න හදන්නේ මේ සෑම දුක් වේදනාවක් තුළම සැපේට කාරණේ තියෙන නමුත් අපි දුකෙන් ජීවිතය දිහා බලනවා නම් කවදාකවත් දුක් වේදනාවක් කියන සත්‍යයක් අපිට දකින්න වෙන්නේ නැහැ. ඒක නිසා අපිට දුකෙන් ලෝකේ බලන්නත් එපා දුකෙන් ලෝකේ බලන්නත් එපා ලෝකේ ඇති හැටියෙන් බලන්න ගියාම ඔය දෙකේ මායා දෙක මැද ඔය දෙකේ මේ ලාලිත්‍ය ලීලාවල් දෙක මැද බොහෝ වේලා පවතින්නේ අදුක්කම සුඛේ ඒක අපිට තාම අහුවෙලා නැහැ. අපි ටෙලිවිෂන් ස්ක්‍රීන් එක ප්‍රෝග්‍රෑම් එක නැතුව තිත්වට වෙලාවක බලා හිටියොත් ඒ තිත් එක එකක් එක එකක් ඇවිල්ලා නැහැටි පුදුමාකාර විදිහට අපේ ඇස් පැහැර ගන්නවා. නමුත් මේ තිත් දෙකක් අතර වෙන තියෙන අවකාශය ගැන මොකද වෙන්නේ? කවදාකවත් අපිට කල්පනා වෙනවද මේ චෙච්චික සේරම එකතු කරුවොත් තිරෙන් 100ට කීයද වර්ණ ගන්නේ? අනිත්‍යයේ සේරම තියෙන අන්ධකාරය. නමුත් අපි අන්ධකාරය බලන්නේ නැහැ. දැක්මක් ඒක අපිට නම්බුවක් වෙන්නේ නැහැ. අර සිත් එන හැටි යන හැටි එක එක එකින් එක ගැටෙන්නේ නැතුව පවතින හැටි විචිත්‍ර වශයෙන් අපි සාකච්ඡා කරනවා. ඕක බැරි වෙලාවත් ওই චිත්‍ර ටික චිත් ටික එකතු වෙලා ප්‍රෝග්‍රෑම් එක ඇවිල්ලා ඕක ස්ත්‍රියාවක් පුරුෂයෙක්ම වුණොත් ඕකේ වෙන දර්ශන මත උනොත් එතකොට අපි කියනවා මේ කතාව ශෝකාන්තයක්. මේ කතාව දුක්ඛාන්තයක් කියලා. මේ මොන විකාරයක්වත් ඇත්තේ නැති ඉන්නේ අර තිත් ටිකක් විතරයි. ඔය තිත් අතරමැදත් වැඩියෙන් තියෙන අවකාශය. චිත්‍රපටියක් බලනකොට 50ක කාලේ අපි ඉන්නේ අන්ධකාරේ. අන්ධකාරය නැත්නම් හොල්මන කරන්න බෑ. ලෝකෙ වටේටත් අන්ධකාරය තියෙනවා. නමුත් කවදා හරි මේ බණ අහලා හෝ එහෙම නැත්නම් ධර්මයේ දැනගෙන හෝ කියලා අන්ධකාරය බලන් උත්සාහ කරතොට චිත්‍රපටිය පෙනේ. චිත්‍රපටියේ දුක්ඛාන්තයද සෝකාන්තයද මේ නාලුවද නිලියද නැත්නම් හතුරද සින්ද මොකක්වත් බලන්න බෑ. ඒ වගේ තමයි මේ ලෝකේ තියෙන මේ සැප මේ දුක මේ ස්ත්‍රිය මේ පුරුෂයා මේ හොඳ මේ නරක කියන මොනම දෙයක් අත්දැක ගන්න හම්බ වෙන්නේ වේදනාවේ සැප සැප වශයෙන් දැක්කානම් දුක දුක වශයෙන් දැක්කානම් අදුක්කම සුඛේ අදුක්කම සුඛේ දැක්කානම් වෙන විදිහට කියනවා නම් ඒ විදිහට වේදනා දිහා බලනකොට කවදාකවත් සුඛ වේදනාවට ඇලෙන ගතිය මතුවෙන්න විදියක් නැහැ. දුක් වේදනාවට ගැටුම් ගතිය මතුවෙන්න විදියක් නැහැ. අදුක්කම දුක් වේදනාවට නොදැනී ඉඳ ගතියක් නැහැ. නොබලා ඉන්න ක්‍රමයක් නැහැ. ආන්න මේ ටික දැක්කනම් අපි මේ කරන නාඩගම අපි මේ දවස පුරා සංසාරේ පුරා ජීවිතේ පුරා මේ වගේ පුංචි කාරණා නොදැනීම නිසා සැපසෙීමේ වැඩපිළිවෙලේ ඉඳින මේ ලෝක ජනතාවත් එක්ක කරතත දාගන්න ගිහිල්ලා අනේක කරන නාඩගමක හැටි මේ නිසා මේ වේදනානුපස්සනාවට යන්න නම් ඒකාන්තයෙන්ම අර කලින් කායानुපස්සනාවෙන් ගත්ත ධර්ම පිළිබඳව ඉතාම ගැඹුරින් කල්පනා කරන ගතියට එන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි කායानुපස්සනාවේ පෙන්වන රූප ධර්ම වලට වඩා බොහෝමත්ම යොසුලුයි බොහෝමත්ම ක්ෂණිකයි මේ වේදනානුපස්සනාවේ දෙන නාම ධර්ම. ඒක නිසා කායානුපස්සනාදී යම් ප්‍රමාණයකට ක්ෂණික චිත්ත ඒකාග්‍රතාවයක් දිනු කරගත්තා. ආස්වාද ප්‍රසවාද බලනවා කියලා හිතමු. ඒකේ මුල මැද අග වශයෙන් දකිමි. ඒ ආස්වාසයයි ඊට පස්සේ ප්‍රස්වාසයට වඩා උඟාවක් වෙනස්. එන්න මේ ප්‍රස්වාසයේ මුල මැද අග මෙහෙමයි කියලා ඒ ඒ කොටස් වශයෙන් දකින්න හිතාගෙන යම් සූරකමක් යම් දක්ෂකමක් යම් හුරු බෝධිකමක් හිතට පුරුදු කරගත්තා නම් ඊට වැඩිය දසදහස් ගුණයකින් හිත සූර වෙන්න වෙනවා මේ නාම ධර්මයක් වන සුඛ වේදනාව දුක්ඛ වේදනාව අදුක්ඛම සුඛ වේදනාව දකින්න. ආන එතෙන්ට යනකොට තමයි මේ ක්ෂණික භංක්ෂණ භංගුර භාවයේ වහ වහ වෙනස් වෙන සුළු ගතිය එහෙම නැත්නම් මේ සෑම චිත්තක්ෂණ දෙකක් මැදම පුදුමාකාර හිතසක් තියෙනවා. පුදුමාකාරම ඉන්ද්‍රියන් අහුවෙන්නේ නැති තැනක් තියෙනවා. අපි අන්න එක පන්නන්න තමයි අර වර්ණවත් දේවල් දිහා බල බල එව්වා විශේෂයි මේ ස්ත්‍රීකම් පුරුෂකම් හොඳකම් නරකකම් දකුණ වම උඩ යට වශයෙන් ප්‍රඥප්ති වල ගැලෙන්නේ. ආනේ ප්‍රඥප්ති වලින් හිත නැත්තම් බේරගන්න. ඒ ප්‍රඥප්ති වලට යන දෙනට ආරමුණ එනකොටම මෙනෙහි කරමින් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියන තැනට ගියා නම් අපිට පේන්න පටන් ගන්නවා මුළු උපන් දවසේ සිට මරණ මොහොත දක්වා තද බල නිඳ නැති සෑම වෙලාවක අපි ඉන්නේ වේදනා සාගරයක අඩි පතුලේ. මේ වේදනා නැති තැන අපි කියනවා හරි ශෝකයි කියලා. අපේ අන්තභාගය හැදලා පළුවක වේදනා නොදැනී ගියොත් හරිම කනගාටුවක් අපට එන්නේ. මොකද වේදනාව ටික නැතුව ගිය ඊට පස්සේ වැඩක් නැහැ. ඒ කල්ලේ වැඩක් නැහැ. ඒ නිසා මේ වේදනාවමයි ඉල්ලන්නේ. ඉතින් ඉල්ලන එක දෙනවා. ඒක හම්බෙලා තියෙන. ඉන්නකම් කෙතරි ගගාන අලියන අලිය අඬ අඬ ශෝක පරිදේව දුක්ඛ දෝමනස හේරම වේදනා නිසා ඇවිල්ලා තියෙන වේදනාවක් නැති තැන අපිට මහා පාළුවක් ඇති වෙන්නේ. අංශභාගය හැදුනවා. මේ නොදැනී ගියා ඉතින් ඒක නිසා මේ පිළිබඳව අපේ තියෙන මේ ආකල්පමය වෙනස ඇති කරන්න අර රූප ධර්ම දිගේ හිමීට ඇවිල්ලා පොඩි පොඩි අත්දැකීම් වශයෙන් තද දුක, තද සැප දෙක අල්ලාගෙන එnde ende ende සියුම් කරන සියුම් කරන යනකොට අන්තිමට මේ දෙක මැද තියෙන මේ අදුක්කම සුඛ වේදනාවට තමයි හිමීට හිමීට එන්නේ. හැබැයි ඒක අනුකුබ්බ ප්‍රතිපදා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ සික්ඛා කියන විදිහට අනුක්‍රමයෙන් යන්න ඕනේ. එහෙම නැතුව ගියොත් තමයි ඔය ආනාපාන සතිය භාවනා කරගෙන කරගෙන යනකොට ඒ ආනාපානී ආස්වාද ප්‍රක්ෂේ විඳීම සහ ප්‍රස්වාස පක්ෂයේ විඳීම නැතුව ගිහිල්ලා මේ විඳීම් දෙක නැති තත්ත්වයට එනකොට කලබල වෙන එකක් තියෙනවා. මම දැන් මොකද කරන්නේ? ආනාපානෙ පේන්නේ නැහැ. කය දැනෙන්නේ නැහැ. මැරිලත් නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. ක්ලාන්ත වෙලත් නැහැ. එහෙන් කලබල තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒකට ගුරුවරු කියන හොඳයි. ඔබ හෙටත් උතෙන්ද මේයි. හොඳට අදිස්ථාන පූර්වක කියලා ඕකේ ඒ නොදැනෙන තත්ත්වයට එන එකේ මුලමදාක බලන්න. නැත්නම් ඒකට සාදර වෙන්න. ඒක උරු දෙයක් කරගන්න. වෙන වචනෙන් කියනොනම් මැරෙන්න මැරෙන්න උගන්නන එකම තමයි කරන්නේ. අර වේදනාව විඳීම් නැති අරමුණක් නැති තත්තර කියලා බය නැතුව ඒකට මොන දෙන්නේ කියලා කියනවා. ඇත්තටම අපි කියන ඔය ආතතිය නැති එහෙම නැත්නම් අපි කියන අසහනෙ නැති පුදුමාකාර චිත්තක්ෂණයක් තියෙන්නේ ඔන්න ඔය කියන ආස්වාද ප්‍රසවාසයත් වැටෙන්නේ නැති දුකක් හෝ දුකක් වැටෙන්නේ නැති වෙන විදිහකට ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැති මේ විඥානයේ තුල පුතුම නිදහස් වීමක් තියෙන කොච්චර නිදහස් වෙනවද කියනවනම් Taman කොහෙද ඉන්නේ Tamanට කය තියෙනවද ආස්වාද ප්‍රසවාසයේ පවතින දැන් නාසිකාග්‍රේද මොනම දෙයක්වත් නැතුව යනවා ඒකට කියනවා අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය කියලා හොඳට මෙතන ඉන්න උග දෙනෙක් එකක් දැකලා තියෙනවා මට කතා කරනකොට තියෙනවා උග දෙනෙක් මම කතා කරපු නැති ඇත්තෝ මේ කියාගන්න බැරුව දඟලන්නේ ආනේ අතර මම ආර්දනා කරනවා පුළුවන් තරම් නිතරම උන ආනාපාන දිගේ හෝ පිම්බීම හැකිලිම වගේ භාවනාවකින් හෝ ආනෝය කියන තැනට දැක දැක දැන දැන දවල් එළියේ යන්න. ඉහළ පරීක්ෂා කරලා බලන්න ඔය කියන අත්දැකීම අපි ඇහෙන් ගන්න දෙයක්ද නාසයෙන් ගන්න දෙයක්ද කනෙන් ගන්න දෙයක්ද දිවෙන් ගන්න දෙයක්ද කයෙන් පහසෙන් ගන්න දෙයක්ද හිතින් හිතලා ගන්න එකක්ද කියලා මොන්නම ඉන්ද්‍රියකටත් බද්ධලා නැහැ. නමුත් එහෙම විඥානයක් තියෙනවා. අන්න එහෙම ඉන්ද්‍රිය බද්ධ නැති අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා එකක් තියෙනවා. ආනේ විඥාණයට ගියා නම් අපි අපේ දැනුමේ කලල අවස්ථාවට ගිහිලා තියෙනවා. මූලික අවස්ථාවට ගිහිලා තියෙනවා. ප්‍රාරම්භක අවස්ථාවට ගිහිලා තියෙනවා. අපි ඔතනින් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට මේක මතක නැතිලා. අපි දැන් දන්නේ කනෙන්, නාසයෙන්, කයෙන්, කටෙන් එන අත්දැකීම් පමණයි. මොකද ඒව සංඥාත් එක්ක, වේදනාත් එක්ක හොඳට අඳුනගෙන නම් කරලා තියෙනවා. මේවා රූප, මේවා ශබ්ද, මේවා ගන්ධ, මේවා රස, මේවා ස්පර්ශ, මේවා ධර්ම. මේක ඇහැ, මේක කන, මේක නාසය, මේක දිව, මේක කය, මේක හිත. මේ මේ විඥාන ඔක්කොම දාන්න. නමුත් මේ ඔක්කොම නැති තැනකට ගියාට පස්සේ අපේ ප්‍රාග් අවතියට ගියාම අපේ මූලික தත්වෙට ගියාම අපිට දැන් මතක නැති වෙනවා. අපි කොහේඳලාද ආවේ කියන එක මතක නැති වෙලා. නමුත් බුදුරජාණන් වහන්සේ ආපහු කියලා දෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික පුංචි බබේකේ තත්ත්වයට ඇවිල්ලා ආය කලල අවස්ථාවටම යනකම් අපේ මේ විඥාණය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තැනක ඉඳලා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ තැනට යනකොට මෙන්න මේකට මූණ දීමේ ශක්තිය තියෙනවා නේද? ඒ දරා ගැනීමේ ශක්තිය තියෙනවා නම් ඒ පුද්ගලයා මරණය ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා සරුවචන දේශනාවේ සඳහන් වෙනවා යථා බුබ්බුලකං පස්සේ යථා පස්සේ මරීචිකං එවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති අපි කියන්නේ වේදනා බුබ්බුලූසපමා කියලා තව තැනක බුදුහාමුදුරුවෝ සඳහන් කරේ නිසා වේදනාව කියලා කියන්නේ මේ වතුර බක්කඩකින් වතුර වැටෙනකොට පැන නැගින වතුර බුබුලක් වගේ එකක්. වේදනා බුබුලුසපා. ඒ වගේම අපි ගන්න සංඥාව මිරිඟුවක් වගේ මල්චි උපමා මල්චි කූපමා මෙන්න මේ තාලෙට ජීවිතේ දිහා බලන්න පුළුවන් නම් වේදනාව නිකන් ජීවබුලක් වාගේ මිරිඟුවක් වගේ සංඥාව එහෙ තරමට දකින්න තරම් ක්ෂණ භංගුරව ඒ ඒ එන චිත්තක්ෂණයක් පාදසුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා වෙන් වෙන වශයෙන් දකිනවනම් ඒ පුද්ගලයා මායයට නොබෙනී යනවා කියලා කියනවා යුද්ධ මරන්න බැරි සත්‍යකටපත් වෙනවා. අමරණීය සත්‍යකටපත් වෙනවා චිත්තක්ෂණය. ඒවං ලෝකං අවෙක්කත්තස්ස අවෙක්ඛන්තං මේ ආකාරයට මුළු ලෝකේම දිහා රූප විතරක් නෙවෙයි වේදනා නෙවෙයි සංඥා නෙවෙයි සංස්කාර නෙවෙයි විඥාන නෙවෙයි සෑම දෙයක් දිහාම ඒ ක්ෂණ බංගුර භාවයෙන් බලනවා නම් ඒ පුද්ගලයා මරණයට අහු වෙන්නේ නැහැ අමරණීයත්වයටපත් වෙනා චිත්තක්ෂණය ඉතින් ඒකට හරියම ලස්සන සම්දිස්ථානයක් තමයි මේ වේදනානුපස්සනාව කායනුපස්සනාවක් තරක නැහැ. නමුත් කායනුපස්සනාවෙන් තමයි අපි සක්මන් කරන කය, හිතගෙන ඉන්න කය, නතර වෙච්ච කය, ආශ්වාස ප්‍රශ්වාස කය, දෙතිස් කොටාද වශයෙන් කය, ධාතු මනසිකාරය වශයෙන් කය, කීක කඩාන කඩාන ආවේ මොකටද? ඊ타මත්ම කුඩාම චිත්තක්ෂණයක් තුල අපි මේ ධාතු වශයෙන් මේක බලන්නේ කොහොමද? චුන්න මනසිකාරය. ධාතු මනසිකාරය බැලුවා නම් ධාතු මනසිකාරයට යන හිත එහෙම නැත්නම් ඒ ඇති වෙන චිත්තක්ෂණයම වෙන දෙයකට නොවිසිරේ ඒ හිත පවත්තන්න නම් අනිවාර්යයෙන්ම මම දැන් මෙතන කියන තැනට හිතෙන්න වෙනවා. කවදාකවත් මේ කියන தত্ত্বය හිතින් හිතලා හෝ කලින් ගත්ත දෙයක් මෙනෙහි කරලා හෝ වෙන කාටවත් හෝ පැටවීමක් පෑ තමා විසින්ම එතෙන්ද ගිහිලා මම දැන් මෙතන කියන පදනමට එන්න ඕනේ. ආ මෙතන ගියාට පස්සේ රූප ධර්ම વિશે යත්තා වූ මේ ධාතු මනසිකාරයක් වේදනාව වගේ නාම ධර්ම වල තියෙන මේ ඒ ඒ තන හැද ගහලා ඇති කරලා දෙන මේ ක්ෂණ භංගුර භාවයේ චිත්තක්ෂණ පාසා බිඳමින් යන ගතිය ගත්තාම ඕක ඇති වෙන්නේ ඉතින් ඒ ක්ෂණික චිත්තක්ෂණික සමාධිය ක්ෂණික සමාධියෙන් ඇර වෙන මොනම සමාධියකින්වත් ඔතෙන්ට එන්න බෑ. සමත සමාධියේ තියෙන අරමුණකට බැස ගන්න ගතිය එහෙම නැත්නම් අර්පණා සමාධියකද ලෝ විචක්ෂණ බුද්ධිය හිතෙන්නේ නැහැ. මේකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ක්ෂණ මත්තක් කන මත්තක් හිතිකෝ සමාධි. ක්ෂණ මාත්‍ර පවතින සමාධිය. අන්නේ සමාධිය තමයි මේ කියන මේ ධාතු ස්වභාවය වේදනා ස්වභාවය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට තවත් උපමා සූත්‍රයක් වශයෙන් ගන්නවා නම් සලායතන විභංග සූත්‍රයේදී පුදුමාකාර ලස්සන ක්‍රමයකට සරුවචනාංශ මේ වේදනා ටික පෙන්නලා ඒ වේදනාව වලින් එකකින් එකක් ප්‍රතිස්ථාපනය කරමින් එකකින් එකක් අයින් කරගනිමින් හොඳට දන්න ගොරෝසු තැන ඉඳලා නොදන්න තැනට යන හැටි පුදුමාකාර ලස්සන පාරක් කියලා දෙනවා. ඒකේ මම ආද මාතෘකා කරන්න බලාපොරොත්තු නැත්තම් උපුටා දක්වන්න බලාපොරොත්තු වෙන්නේ මැද හරිය පමණයි. මේ සූත්‍ර කියවණයන්ට ඉතින් බලන්න පුළුවන් කොහොමද එතෙන්ට මේ පිවිසුම බුදුහාමුදුර ලබා ගන්නෙ. ඉතින් කොච්චර ගැඹුරකට ගෙනියනවද කියලා ඒ නිසා බුදුරජාණන් වහන්සේම හිතලා මේ වගේ බණහාන පිරිසක් විශේෂයෙන්ම සංඝයා වහන්සේලා දැක්කලා මහණෙනි මේ මම අද ඡලංග සලායතන විභංගයේ දේශනා කරන්න හදන්නේ මනාකොට අහන්න හිත යොදන්නේ කියලා කල්ලාතුවම මේ ඇඟවීමක් කරනවා. සාදුකං සුනාත මානසිකරෝත භාසිස්සාමි ඊට පස්සේ සඳහන් කරලා කීපයක්ම කරුණු සඳහන් කරන ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මහාන සංසාරේ බය දකින්නවනම් සංසාරයෙන් ගැලවෙන්න ඕන නම් මේ චත්තින්ස සත්පදා මේ ලෝකේ ඉන්න සත්වයන්ට ඇති ගමන්පත 36ක් තියෙනවා අන්නේ 36 පොඩ්ඩක් දැනගන්න ඕන ওই 36න් පිට මොනක්වත් නැහැ ලෝකේ මේ 36 විස්තර කරන්නේ මේ වේදනා අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැට රූපයක් දැකීම නිසා සැප දුක අදුක්කම සුඛ කියලා වේදනා තුනක් පහළ වෙන්න පුළුවන්. කනට ශබ්දයක් ඇහිම නිසා සැප දුක අදුක්කම සුඛ කියලා වේදනා තුනක් පහළ වෙන්න පුළුවන්. නාසයට, දිවට, කයට, මනසට කියන මේ සලායතන විශේෂයි. සැප වශයෙන්, දුක් වශයෙන්, අදුක්කම සුඛ වශයෙන් වේදනා පහළ වෙන්න පුළුවන්. මේ වේදනා ඔක්කොම 18ක් වෙනවා. ඇහැට 3යි කනට 3යි නහයට 3යි දිවට 3යි කයට 3යි හිතට 3යි මේ 18 ආමිෂ වශයෙන් පහළ වෙන්නත් පුළුවන් නිර්ආමිෂ වශයෙන් පහළ වෙන්නත් පුළුවන් ඒ කියන්නේ ඇහැට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඇහැට රූප කනට ශබ්ද ආදි වශයෙන් බාහිර ආරම්මණයක් ඇතුව ආමිෂ ආරම්මණයක් ඇතුව වෙන්න පුළුවන් එහෙම නැත්නම් නිර්ආමිෂ ආරම්මණයක් ඇතුව මේකට ලස්සන වචන දෙකක් සරුවචනාංශයේ මේ සලායතනෙ භංගේ පාවිච්චි කරන මේ ආමිෂ නිර්ආමිෂ කියන මේ ප්‍රතිපත්තාන සූත්‍රය වෙනුවට ගේහසිත නෙක්ඛම්මසිත කියලා. ගේහසිත කියන්නේ ගෘහාශ්‍රිත. සාමාන්‍ය පු탁ඥයයි. ඊතර දුරේ කටයුතු කරන කෙනා ආමිෂයෙන් තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් තමයි මේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනා විදී. නමුත් නෙක්ඛම්මසික සිත ඇති භාවනා කරන වනපන්ත සේනාසන ආශ්‍රය කරමින් භාවනා කරන ඇත්තන්ට අර වගේම තියෙනවා නෙක්ඛම්ම සිත වශයෙන් සැප දුක් අදුක්කම සුඛ කියලා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් කියන හය ආකාරයකට එතකොට ওই 18 ඒවා දෙකක් එකතු වෙච්චාම 36ක් වෙනවා. කොන්නෝ 36 තමයි ලෝකේ කියන්නේ. එක විදිහකට ලෝකේ නිර්වචනය කරන්න පුළුවන් වේදනාචෛසික 90 සත්‍යින්ස සත්පදා. සත්‍යයෙන් ගමන් කරන්නා වූ මාර්ග 36ක් තියෙනවා. මෙන්න මේ 36 දී සරුවචනාංශේ බොහෝම ලස්සනට නිකන් මට පුදුමයි කිසිම කලුලෑලක් පාවිච්චි කරන්නේ නැහැ කිසිම රටවුණු පාවිච්චි කරලක් නැහැ මොනම ටීචින් ටෙක්නික් එකක්වත් නැහැ. ඊටාත්ම ගැඹුරු සාමීකරණයකට අපිව ගෙනියනවා. මුදු උන්වහන්සේ සඳහන් කරනවා නෙක්ඛම්මසිත සෝමනස්සේ කියලා එකක් තියෙනවා. ගේහසිත සෝමනස්සේ කියලා එකක් තියෙනවා. නෙක්ඛම්මසිත සෝමනස්සේ කියලා කියන්නේ මේ භාවනා කරනකොට ඇහෙන් රූප නොදැකීම තුළින් ඇතිවෙනා වූ විවේකජ වූ ප්‍රීති සුඛය. කනෙන් ශබ්ද නැහැීම නිසා බාහිර ශබ්ද නැතිකම නිසා භාවනා කරනකොට එතනත් ඇති වෙනවා අපට නෙක්ඛම්ම සිත සොම්නස් දොම්නස් අදුක්කම සුඛ කියලා මෙතන කතා කරන්නේ හෝමනස්සේ විතරයි. ඒ වගේම නාසයටත් ගලක් සුඳක් මොනක්වත් පදින්න නැති වෙලාවේ භාවනාවට බාධාාවක් නැති වෙලාවේදී ඒක සතුටක් තියෙනවා. භාවනා කරන අය දන්නවා. ඒක දැනගන්නේ සතුට නැති වෙච්ච වෙලාවට නම් මෙහෙමනම් ඇති වෙච්ච වෙලාව මෙහෙමයි කියලා දැනගන්නේ කොහොම හරි නරක නපුරු ගඳක් හෝ සුවඳක් නැත්තම් භාවනාවට බාධාවක් නැහැ. ඒ වගේම ජීවිත රසක් හෝ වෙන වචන කතා කිරීමක් නැත්තම් භාවනාවට යාදෙන ගතියක් තියෙනවා. ඒක විවේකජ උපීච සුඛයක්. ඒ වගේම තමයි කයට ගත්ත අරමුණේම හිත මූණට මූණ දාලා තියෙනවනම් එතනවත් ඇති වෙනවා විවේකජම් පීචි සුඛා. හිතට හිතවිලි නැත්තම් හිත භාවනාවට yaadෙනවනම් එතකොටත් හම්බෙන මෙන්න මේකට සර්වඥාන්ත දේශනා කරනවා මේ නෙකම සිත සෝමනස්සේ මේකට තමයි නිරාමිස සුඛය කියන්නේ. ditta ධම්ම සුඛය කියලත් මේකට කියනවා. තමත අරමුණක හිත තැම්පත් වෙනකොටත් විපස්සනා අරමුණක විපස්සනා සමාධිය එනකොටත් මේක දැනෙනවා. ආනේ මේ එනේක ගලපණ්ඩේ කියලා කියනවා. gedara නැත්නම් ගෘහස්විතව නැත්නම් පු탁ජනව ඇහැට රූපයක් දීලා ඒ රූපේ ප්‍රියමනාපයි කන්තයි ඉත්තයි මනාපයි. ඉෂ්ඨකාන්තෝ මනාප රූපයක් තීමේ ඇහැ පිටවන අවස්ථාවල් අපි තියෙනවනේ. කොහොම කනට මිහිරි ඉෂ්ඨ වූ කාන්තෝ ප්‍රිය වූ සද්දාසල ඇහැ පිනවන වෙලාවල් තියෙනවා සෝමනස්සේ තියෙනවා. ඒ වගේම නාසයට සුවඳ දීලා දිවට විවිධ රසමසවලු දීලා කායට සුඛෝපභෝගී යාන වාහන ආදී සියලුම සප සම්පත් දීලා හිතට හොඳ ප්‍රියමනාප මතිමතාන්තර දීලා මේ ලබන ගෘහාශ්‍රිත සොම්නස් හයකුත් තියෙනවා. ඉතින් අරුවචනාංශය සඳහන් කරනවා යම් ආකාරයකට වේදනාව මතින් වේදනාව දුරු කරන්න. වේදනාව නිසාම වේදනාව දුරු කිරීමේ මේ අවේදිත සුඛයට යන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ දෙකම පෙන්නලා හිතට අන්න අර ගෘහාශ්‍රිත සෝමනස්ස 6 මේ නෙක්ඛම්ම සිත සෝමනස්ස 6 පන්නලා දාන්න කියලා කියනවා. ඒ නිසා මේ දෙකම ලබලා තියෙන්න ඕන. ඒක හොඳට මේ භාවනා කරනකොට හොඳට තේරෙනවා. අපි භාවනා කරමින් ඉන්නකොට ගෙදරවල දොරවල විශාල වැඩ රාජකාරයේදී නිමාඩු දාගෙන දුර ගමන් කරගෙන අපි මේ විවේක ස්ථානයක් හොයාගෙන ඉන්නේ. ඒ විවේක ස්ථානයකට ආවට පස්සේ අපිට මේ දකපු නරකෝ විශේෂයෙන්ම හොඳ රූප රාශි රාශි වශයෙන් හිතට පේන්න පටන් අරගත්තොත් ඇහැට නොඋනත් එනත මේ භාවනා මධ්‍යස්ථානයේ අපි අමනාප විදියේ නරක විදියේ දර්ශන පේන්න පටන් අරගත්තොත් අපේ භාවනාව හරියන්නේ නැහැ. එතකොට අපිට කනගාටුවක් ඇති වෙනවා. කොච්චර අමාරු වෙන්නේ වගේ තනක් හදාගත්තේ නැත හිතෙන්වත් මේ වගේ මේ දේවල් පේන්න තියෙනවනේ කියලා තරකක් හිත වෙනවා. එහෙම නැත්නම් අපිට සපතක් ඇති වෙනවා. අනේ අපි හදාගත්ත භාවනා මධ්‍යස්ථානයේ අපිට ගිය ඕන වෙලාවක ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. රූප වලින් ප්‍රශ්නයක් නැහැ. ශබ්ද වලින් ප්‍රශ්නයක් නැහැ. නාසයෙන් ගන්ධයෙන් දැනෙන ප්‍රශ්නයක් නැහැ. දිවට රස මගේ ප්‍රශ්නයක් නෑ. කායට පහස මගේ ප්‍රශ්නයක් නෑ. හිතට විවිධාකාර මතිමතාන්තරුන් ප්‍රශ්නයක් නෑ කියලා ඒ එන රූප ශබ්ද ගන්ධ රස නැති නැත්නම් ආයතන වලට විවේකී ලැබීමෙන් ඇතිවෙච්ච ප්‍රීති සුඛයක් ඇති වෙනවා නම් ඒ කියන්නේ අපිට සමත සමාධිය දැන් ඉස්මතු වෙලා. සමත සමාධිය අපිට හරි ගිහිල්ලා ආනේ හරි වෙලාවෙ ඇති වෙන සැපය අර ගෙවල් දොරවල් වල ආමිෂයෙන් ගන්න සැපයත් එක්ක සංසන්දනය කරලා ඒ නෙක්ඛම්ම සිත සෝමනසය මාර්ගයෙන් කේසිත සෝමනස හයම ප්‍රහාණය කරන්නයි කියලා කියනවා. ඉතින් ඒක හොඳටම පැහැදිලි අර කියන කායනුපස්සනාව වගේ දෙයක් කරලා සමත සමාධියක් හෝ විපස්සනාවක් ඇති කෙනෙකුට පමණයි මේ කියන බණේ තේරෙන්නේ. ඒ නෙක්ඛම්ම සිත එනත්තම් විවේකයෙන් උපන්නා වූ ප්‍රීතිය අත්දකලා නැති කෙනෙකුට ශූන්‍යාකාරයක් අත්දකලා නැති රුක්ඛ මූලයක් අත්දකලා නැති අරණ්‍යයක් අත්දකලා නැති එහෙ නැත්නම් හිතේ විවේකයක් අත්දකලා නැති කෙනාට මේකෙදී තේරුම් ගන්න අමාරුයි. නමුත් මේ පිරිස් වලට ලැයන පිරිසකට මේක තේරුම් ගන්න පුළුවන්.